ධර්මදේශනා වාරිකුයි අපි මේ අද පටන් ගන්නෙ පසුගිය පාර කීපයක්ම එකම මාතෘකාවක් වශයෙන් ධර්මදේශනා මාලාවක් වශයෙන් පවත්වාගෙන යන මාලාවේ අද අපිට ඉදිරිපත් වෙලා තියෙන 19 වෙනි දේශනය ඉදිරිපත් කරගත්ත මාතෘකාව නැත්නම් සූත්‍රය බ්‍රහ්මජාල සූත්‍රය. මේක සූත්‍ර පිටකේ දීඝනිකායේ ප්‍රථම සූත්‍රයේ වශයෙන් සංග්‍රහ වෙනවා. දීර්ඝ සූත්‍රයක් මේ සූත්‍රයේ සර්වචන් වහන්සේගේ සර්වඥතා ඥාණයට ලක් වෙච්ච ඒවකට පැවතිච්ච සියලුම දෘෂ්ටි බ්‍රහ්මජාලය, ditthi ජාලය, ditthi කාන්තාරය ඒකේ ආදීනව ආස්වාද වශයෙන් විස්තර කරලා දෙන අවස්ථාව. අද අපි ඉදිරිපත් කර ගන්න අහගන්නේ 62ක් දෘෂ්ටියින් වලින් 62 වෙනි දෘෂ්ටිය. ඒ නිසා අනිකුත් සෑම දෘෂ්ටියකින්ම ගත්තා වූ ආභාගයේ දැනුම මතකය අත්දැකීම මේකෙන් කූටාකාරගත වෙනවා. මේකෙන් ඒක රාජ කිරීමක් සිද්ධ කරනවා. ඒක නිසා හොඳට නුවණින් කලකා බැලුවේ නැත්නම් නුවණින් ධර්ම දේශනා කරේ නැත්නම් නුවණින් බණ ඇහුවේ නැත්නම් මේ අවසාන මේ දෘෂ්ටියේ ಗುಣද මේ කතා කරන්නේ නුගුණද මේ කතා කරන්නේ කියන දෙක තෝරගන්න බැරි වෙනවා. විශේෂයෙන් කියනවා මේ දෘෂ්ටි සම්බන්ධයෙන් අපි ඉන්නේ මාර්ගයේද අමාර්ගයේද කියන මේ මග්ගාමග්ග දෙක තීරුම් කරගන්න බැරි තරමටම ඉතාමත්ම සියුම් සමබර භාවයක් මේකෙදි පේන්න පටන් ගන්නවා. ඒ නිසා හොඳ අර කලින් ගත්ත අත්දැකීම් වලින් මතකයෙන් එල්ලෙමින් යවයෙන් හොඳ ඉතාමත්ම සියුම බලාගත්තොත් අපිට දැනට නතර වෙලා තියෙන තැන දැනට අහු වෙලා තියෙන අහුවෙන්න ඒක ඉක්මවන හැටි ඒක සමතික්‍රමණය කරන හැටි ආදී වශයෙන් හරි විශාල සූත්‍රමය වශයෙන් ලොකු ජයග්‍රහණයක් චින්තාමය වශයෙන් කෙලවරටමපත් වීමක් කියලා කියන්න පුළුවන්. ඒ වගේම භාවනාමය වශයෙන්ුත් ආත්මස්ථානාචාරයට ළඟට ආව වාගේ එහෙම නැත්නම් අපේ හිත බලා ගන්න පුළුවන් ආසියන්සිය දන්නා වූ සරුවච්චන් වහන්සේ ළඟට ගියා වාගේ ලොකු ඇතුළට ඉර පායන ගතියක් ආලෝක ගතියක් වෙන ඇති කරලා දෙනවා. ඒ නිසා මේක දේශනයක ආරම්භක දේශනය වෙන්න අමාරුයි. මේක වෙන්න පුළුවන් අවසාන වෙන්න පුළුවන් නැත්නම් උච්චස්ථානෙ වෙන්න පුළුවන්. ඒ නිසා අපි එළඹ සිටි සීයේ කන යොදාගෙන හිත නමාගෙන අපේ පරණ දැනුම ලක් කරගෙන උත්සාහ කරමු ශක්ති ප්‍රමාණය මේ කාලය ඇතුළත මේ ඉදිරිපත් කරන කාරණාව විසඳුමක් විනිශ්චයක් කරගන්න. එහෙම නැත්නම් ඒකට සම්බන්ධ තොරතුරු ලං කර ගැනීමෙන් ඒ තොරතුරු වලින් වාසිදායක පැත්ත ප්‍රතිපදාව මතු කරගෙන එයම අවාසිදායක පෙරදිට ඇල්ලුවොත් වෙන නපුර නොවීම පිණිස ආරක්ෂා වීම සඳහා අපි පාළිය නැත්නම් අපි කලින් මාත්‍රකාවකින් ඉදිරිපත් කරගත්ත වාග්මාලාව පාළි වාග්මාලාව ඍජු පරිවර්තනයේ ගත්තෝ ගත්තොත් සමඤ්ඤෝ ඒවමාහ අනේ තවත් පිටක් ඉන්නවා ඒ මෙන්න මෙහෙම කියනවා නැත්තම් තවත් වාදයක් ඉදිරිපත් කරනවා මෙතෙක් ඉදිරිපත් කරපු වාදවලට එහාට ගිය වෙනම හිතගෙන ඉන්න පුළුවන් වෙනම දෘෂ්ටිය ප්‍රකාශ කරනවා අත්තිබෝ අත්තිකෝබෝ ඒසෝ වත්තා යන්තුවන් වදේහි මේසෝ නක්ඛීති වදාමි එවත්නි ඔය ඇත්තෝ ඔය දෘෂ්ටි ප්‍රකාශ කිරීම සඳහා ගත්තා වූ මේකේ ආත්මයක් තියෙනවා මමෙක් ඉන්නවා සතෙක් පුද්ගලෙක් ඉන්නවා ආදී වශයෙන් ගත්ත ආත්මය ඇත්ත අත්තිකෝ භූයේසු වත්තා මේක ඔබ තුමන්ලා ඔය සඳහන් කරලා ඉදිරිපත් කරන කියන ආත්මයේ ඇත්ත අත්ති කියනවා යම් යම් අත්ති යම් තුන් අධි ඔබ වාදී යම් විදිහට කියන මේ ආත්මයක් ඇත්තේ මේසොනත් සීති වදායි මමත් කියන්නේ නෑ එහෙම ආත්මයක් නැතයි කියනවා නෝතකෝපෝ අයං අත්තා එක්තාවත පරම දිට්ඨ ධම්ම නිබ්බාණම් පත්තෝ හොති. නමුත් ඔය කියන ආත්මයට මෙලොව වශයෙන් ලබන්න පුළුවන් පරම වූ මේ ආත්මයෙන්ම ලැබිය හැකි වූ ඒ සාන්ති පදයේ වූ නිවන නැත්නම් නිස්සාව ප්‍රයත්ක කියන එක නම් වෙන්න බෑ. ඔයත් කියන කතාව වැත් ආත්මයක් ඇත්ත ඒක පරම විචාරම නිබ්බානපත් වෙන්න පුළුවන් එකක් ඇත්ත. මොකද ඔයත් හිර වෙලා ඉන්නේ මග තැනක. ඒ නිසා ඕකනේ පරම නිබ්බානේ. පරම දිත්ත ධම්ම නිබ්බානේ කියන්නේ ඕක නෙවෙයි ඇයි ඒ සංකේත හේතු. යදේව තත්ත දුකමිති චේතසෝ ආභෝගෝ ඒ එතේනේකං ඕලාරිකං අක්ඛායති. එයත්ෝ සඳහන් කරන්නේ අපි අවසාන දේශනා ටික පිටු කරලා ගත්තොත් කාම භෝගී සුඛය නැත්නම් කාම භෝගී ලෞකික ලෝකයේ ලබන්න පුළුවන් මේ ආර්ථික නිදහස නැත්නම් සුඛෝපභෝගීත්වය භව භෝග භාණ්ඩ වලින් ආඩ්‍යව ගත කරන ඒ ඊශ්වර වූ එහෙම නැත්නම් ඒකට අධිපතිකම දරන පොහොසත් කියලා අපි සාමාන්‍යයෙන් මේ ලෝකේ සාධාරණ කරන පොහොසත් භාවය යම් ආකාරයක දුක්පත්කමත් එක්ක බලනකොට නිවනක් තමයි. නිවීමක් තමයි සත්‍යයක් තමයි මේ ලෝකේ ලබන්න පුළුවන් උත්තරම දේ තමයි කියලා පිළිසක් කියනවා. නමුත් ඒකට විරුද්ධ පක්ෂයක් කතා කරලා කියනවා ආපෝ එහෙම ඔය කියන පොහොසත්කම ඒ භාභෝග වලින් ආඩ්‍ය වෙලා මේ ගත කරන ජීවිතයේ ආමිතයි. ඒක මේ ඉන්ද්‍රිය ගෝචරයි. නැත්නම් ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥාණයෙන් ලබන්න පුළුවන් දෙයක්. නමුත් ඊට එහා තියෙනවා ඥානික සුඛය. අපි කියනවා මේ ධානාංග පහකින් යුක්ත වූ ප්‍රථම ධානය ඒකාන්තයෙන්ම මේ ඔය කියනට වැඩිය මෙලොව වශයෙන් ලබන්න පුළුවන් ලොකුම ලොකු නිවනක් තමයි. ඒ නිසා ඒක මනුස්සයන්ට කතයි ලැබුපැත්තක් තියෙනවා ක්‍රමෙත් තියෙනවා. ඒ නිසා ඔය විදිහට මේ කාමයාගේ ආස ආස්තිනේ ආස්වාදයේම නෙවෙයිවන ප්‍රථම ධ්‍යානය කියන්නේ. ඒකත් හරි. ඊට පස්සේ දෙතිය ධ්‍යානෙ ලැබුව කෙනෙක් කියනවා ආපෝ ප්‍රථම ධ්‍යානයේට මෙහෙම කියන්නේ කොහොමද? ඒක මේ ඕලාරික වූ විතක්ක ਵਿਚාර දෙක වැඩ කරනවා. ඒ දෙක කොයි අතර කොයි වෙලාවෙ ඡන්ද දෙයි දන්නේ දැන් නම් මේ ආණ්ඩුව පිළිතන වෙලාවේ මේ පැත්තට හිටියට අනිත් පැත්ත හැරෙන්නොත් එහෙම ආණ්ඩුව කඩාගෙන වැටෙනවා. ඒක නිසා විතක්ක ਵਿਚාර දෙක තියෙන සාකල් ඒ දින ගොරෝසුයි ඡන්දයි පරසයි කුලී හේ වාගේ කුඩී ගියපු තැනට යනවා. ඒ නිසා දැනට කොහොම තිබුණත් ඔය දෙන්න ඉන්න කන්නම් ඔය ආමිෂ සුඛයේ අයිතිවාසිකමක් නැහැ. ඒ නිසා විතක්ක ਵਿਚාර දෙකෙන් තොර වූ ද්විතීය අධ්‍යානය තමයි නියම නිරාමිෂ සුඛය නැත්නම් විචිකම්ම සුඛය. එහෙම කරපු ඇත්තෝ මේ ප්‍රීතිය ඉස්සරහින් තියෙනවා. විතක්කේ තාව ඒක අයින් කරලා ඒ දෙකට පස්සේ තියෙනා වූ විතක්ක විචාර තියෙන තාකල් ඉස්මතු වෙලා තමන්ගේ ಗುಣ පෙන්වා ගන්න බැරි වූ ප්‍රීතියේ ಗುಣ සඳහන් කරලා කියනවා ප්‍රීතිය ඇත්තා වූ සම්පීතික දෙවෙනි ධ්‍යානය තමයි අත්‍තරම නිරෝධ වශයෙන් ලබන්න පුළුවන් සැකසපේ කියන. ඊගාව කට්ටියක් කියලා කියනවා මේ ද්විතීය ධ්‍යානයේ පවතින ඕ ප්‍රීතියක් යම් වෙලාවක ඕලාරික වුණොත් ආලනින් ගිලි වුණොත් අන්න අර විචක්ක ਵਿਚාර දෙකට දෙකේ තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒ දෙක නිවර්ණවට ආසන්නයි. ප්‍රීතිය විචක්ක ਵਿਚාර දෙකට ආසන්නයි. ඒ තත්ත්වයට පහත් වෙන්න පුළුවන්. විතක්ක ਵਿਚාර දෙක නිවරණ පාගන්නයි එකත් එක පහත් වෙන නිසා ඒක ප්‍රීතිය තියෙන කාකල් උඩ දාන ගතිය වැඩි. කලන පොළන කම්පන ගතිය වැඩි. ඒ නිසා ප්‍රීතිය ඇති කෙනා ඒකනම් ආධිනව දන්නවා නම් ඒකේ මේක පරම දිස්ස ධම්ම නිබ්බාණය කියන නියමෙට කියනවනම් කියන්න තියෙන්නේ ප්‍රීතියගේ තොර වෙච්ච වූ සුඛය සහිත පරම දිස්ස ධම්ම නිබ්බාණය තමයි තුන්වෙනි ධ්‍යාන තමයි හොඳ කියන එකයි අපි ගිය පතාවේ මේ සුමාන කීපයක් සංග්‍රහ කරලා ආපු තැන. මේ සුඛය පරම දිත්ත ධම්ම නිබ්බානේ නෙවෙයි කියන්නේ මේ තව කොටසක් අද මේ වාද නගන්නේ. ඊයත්ව සඳහන් කරනවා යදේවතත් සුඛමේති චේතසෝ ආභෝගෝ ඒතේනේතං ඕලාරිකං අක්ඛායති. මේ සුඛය විරාවට නිකාන්ති වෙන ගතියක් තියෙනවා. නැමෙන ගතියක් තියෙනවා. කාන්දා ශක්තියක් තියෙනවා. හිත ඒ මම මේ සුඛයයි ලබලා තියෙන මේක මගේ සුඛය දුක්ඛයට වැඩිය මේක හොඳයි කියලා ඒකට ඇදෙන ගතියක් තියෙනවා. අබ්බැහිදෙන ගතියක් තියෙනවා දැන් කාලේ හැටියට කියනවා. අන්නේ ආභෝග ගතිය. ඒක තමන්ගේ භෝගයක් විදියට අරගෙන මේකට තමන්ගේ අයිතිවාසිකම් කරන සුඛේත නතු ගතියක්, නැති ගතියක්, අබ්බැහි ගතියක් ඉන්නවා. ඒ නිසා ඉති ඕලාර්ගය තමයි තියෙනවා. යතෝ කෝබෝ අයං අත්තා සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා භෝගේව දෝමනස්ස දෝමනස්සං අත්තගම අදුක්කම සුඛං ඒ උපේක්ඛා සති පාරිශුද්ධින් සතොත්ත්‍ඥාන උපසම්පද්ද විහෙරති. ඒ නිසා ඒ ආදීනවේ දක්නා වූ කාමයාගේ ආදීනවේ දක්නා වූ ඇත්තෝ ප්‍රථම ධ්‍යානය යන්නේ කරනවා. ඒ වගේම විතක් විතාසිකේ ආදීනවේ දක්නා ඇත්තා වූ ද්විතිය ධ්‍යානය යන්නේ කරනවා. ද්විතිය ධ්‍යානයේ ප්‍රීතියතාවෝල අරගති ආදීනව දක්නා වූ එතන ද්විතිය ධ්‍යානයේ අගය කරන ඉන්නේ ඉන්නේ අයි සියුම් සූක්ෂම භාවයට යනවා. දැන් මේ කියන පුද්ගලය කියනවා ඒ සුඛයත් මේ විදිහට නිකාන්තිගතයි. අබ්බැහියකට ලක් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දෙකෙන් තොර වූ සුඛස්සච පහන දුක්ඛස්සච පහන. සුඛයත් නැතාව දුක්ඛයත් නැතාව සුඛයත් ප්‍රහාණය කොට දුක්ඛත් ප්‍රහාණය කොට කුබ්බේ සෝමනස්ස දෝමනස්ථානං අත්තරම. ආයිතසික වූ දුක් තොමනස් දෙකක් කලින්ම අතහැරලා අදුක්කම සුඛං උපේක්ඛාවති පාරිශුද්ධින් චතුත්ථානං උපසම්පatti විහෙරති. එතකොට සුඛ දුක්ඛ දෙකම අතහැරලා උපේක්ඛා සති පාරිශුද්ධි සහිතව චතුත්ථාඥානෙ යම් කිසි කෙනෙක් ආවානම් ඉතාවතාවකෝ අයං අත්තා පරම දිට්ඨ ගම නිබ්බාණං පස්සෝ යන්න එපමණකින් එකකින් ඒ පුද්ගලයා වුණ මෙලොව වශයෙන් ලබන්න පුළුවන් පරම දිට්ඨ ධම්ම නිබ්බාණයට පත් වුණා කියලා ඒගොල්ලෝ අර ත්‍ෘතිය අධ්‍යාහයට වඩා සාපේක්ෂව සියුම් වූ ළඟා වෙන්න පුළුවන් ඕ මනුෂ්‍යයන්ට කැප වූ අවසාන පස්වෙච්ච පස්වෙනි මෙලොව වශයෙන්ම ලබන්න පුළුවන් නිවනක්. ඉතින් ඒක ඉස්සරහත් මේ සංගතනයේ පහළ වෙන කාලෙත් ඔය නිවන පිළිබඳ අදහස් තිබිලා තියෙනවා. ඒ අත්ව ඇත්තටම වඩා සාර්ථක සෑහෙන මනසකක් පහු කරගෙන ඉඳලා තියෙනවා. ඉතින් දැන් අවසාන කොටස කියන්නේ උපේක්ෂාව. ඉත්තේකේ ඉත්තේකේ සත්ත රතෝ සත්තස්ස ධර්මදිත්ත ධම්ම නිබ්බාන පඤ්ඤාපෙන් කියන ගරුවචනාසේ කතාව කියලා නිගමනය කරනවා මෙන්න මේ ආකාරයට මිනිස්සු ඒ සතෝ සත්තස්ස ඇත්තාවුම සතිකුගේ නැත්නම් ඇත්තාවුම ආත්මයක ආත්මයක් ඇති යයි කලකන සත්වවාදී ඇත්තෝ නිබ්බාණයක් මේ ලෝකේ පනවනවා මෙලෝ වශයෙන් ලබන්න පුළුවන් ඔච්චරයි ඉන්නේ හැට යන්න බෑ ඒක තමයි ඒගොල්ලෝ ගන්න. එතන මේ තමයි 62 වෙනි දෘෂ්ටිය උපේක්ෂාව මුල් කරගන්න. ඉතින් මේ උපේක්ෂාව කියන එක තමයි අපි ඒ නිසා අද ධර්ම දේශනාවට ගන්ත වෙන ඉදිරිපත් වෙලා තියෙන මාතෘකාව වෙන්නේ තේමාව වෙන්නේ. ඒ විදිහට බලනකොට මේ උපේක්ෂාව අර අපි කලින් වගේ හොඳ දෙයක්ද නරක දෙයක්ද මේ උපේක්ෂාවට පත් වුණාට පස්සේ අපි ගැළවිලාද අහුවෙලාද මේක මොකද්ද මාර්ගය මේක මොකද්ද අමාර්ගය කියලා කියන එක ඉතාමත්ම සූක්ෂම මාත්‍රකාවක් ඒ මොකද ඒක උපේක්ෂාටපත් වෙච්ච කෙනාටයි ගොදුරු වෙන්නේ ආහාර වෙන්නේ ගෝචර වෙන්නේ උපේක්ෂාටපත් වෙච්ච නැති කෙනාට ඒ උපේක්ෂාටපත් වෙච්ච නැති නිසා උපේක්ෂාටපත් වෙච්ච ඇත්තෝ දක්වන මේ අදහස්මති මතාන්තර පිළිබඳව අයිතිවාසිකමකින් බුද්ධියකින් යුක්තව කතා කරන්න අමාරුයි ඒ නිසා උපේක්ෂාටපත් වෙන්නේ නැතුව මේක අපට පුළුවන් වෙන්නේ ඒ තර්ක ක්‍රමයට ණය ක්‍රමයට සහ සුතමේ ක්‍රමයට පමණයි. කොහොම නමුත් මේ උපේක්ෂා පිළිබඳ කතාව ආදි කල්යාණ මධ්‍ය කල්යාණ පරියෝදාන කල්යාණ කියන ඒ ත්‍රිවිධ කල්යාණින් යුක්තයි. ඒක ඇහිමම කනට හොඳයි හොඳ සුතමේ ඥානයක් ඇති කරගන්න. දෙක චින්තාමේ පැත්තෙන් මිනිස්සෙක් වල්මත් කරන්න පුළුවන්. අසරණ කරන්න පුළුවන්. දපණ දනා ගන්න පුළුවන් මාතෘකාව තමයි උපේක්ෂාව. ඒ වගේම අපි වෙලා තිනුත් බලමු කොහොමද භාවනාමය වශයෙන් උපේක්ෂාවට ගියාට පස්සේ උන්නේ සතෝ සත්පස්සති නේද? ඇත්තා වූම සති කියන වාක්‍ය ගැන තමන්ම තමන් දිහා කොහොමද බලන්නේ කියලා. ඒ විදිහට කියනවා සාරුවත් යනක අපිට බලන්න කියන්නේ කොහොමද? උපේක්ෂාවටපත් වුණාට පස්සේ මේ මමයේ කියන කූණ්‍ය දිහා මමයේ කියන මධ්‍ය ලක්ෂය දිහා ආත්මය කියා ගන්න අධේ දිහා කොහොමද බලන්නේ කොහොමද පේන්නේ මොකද වෙන්නේ? උපේක්ෂා පිළිබඳව දල යුතමේ ඥාන සැකෙල්ලක් අපයන් උත්සාහ කරන අර්ථකථාචාරින් වහන්සේලා නැත්නම් අපේ ආචාර්යවරු දසවිධ උපේක්ෂාවන් ගැන කතා කරනවා. ඒ 10 10ම ථේරවාදී ගණන් ගන්නේ උපේක්ෂා. ඒක එකක් තමයි ඔය භ්‍රමජාල සූත්‍රයෙන් පෙන්වන්න හදන මේ චතුත් අධ්‍යාන උපේක්ෂාව. ඉතින් චතුත් අධ්‍යාන උපේක්ෂාවට හරුවචන් වහන්සේගේ මතිය සර්වඥාන්සේගේ අනිකුත් ධර්ම පිළිබඳ හදාාරපියැත්තු මතක් කරලා දෙන්නේ මේක තමයි ආර්ය මං සංගිය කියලා. එන්න මේ හන්දියට ගිහිල්ලා තමයි නිවනට යන්න වෙන්නේ. එහෙම නැත්නම් මේක එයාපෝට් එක. මේකට ගිහිල්ලා තමයි මේක යනකම් වාහනක කාර් එක තමයි යන්න වෙන්නේ. මේකට ගිහිල්ලා තමයි අපි ඒ ගුවන්ගත වීම සඳහා ගුවන් ඥානයකට ගොඩ වෙන්න වෙන්නේ. එහෙම නැත්නම් මේක නැවුසොට වාගේ මෙතෙන්දි ගිහිලායි අපි මේ දියත් කරන්න වෙන්නේ අපේ. උරුවට හෝ නැවට. ආ මේ වගේ මේක මං සංධියක්. ආර්ය සංධිය කියලා කියනවා. ඒකට කියනවා අපි ධ්‍යාන උපේක්ෂාව කියලා. ඊට අමතරව අපි දන්නවා මිත්‍ත කරුණා මුදිතා උපේක්ෂා කියලා ගත්තාම Brahmacharya ඒ Brahmacharya අවසාන කෙලවර වෙලා තියෙන්නේ උපේක්ෂාවයි. සයිත්‍යෙන් කරුණාවෙන් මුදිතාවෙන් යම් කිසිවක් අපට කරගන්න බැරි නම් අපි මේක කොහොම හරි කරන්න ඕනේ කියලා අත දාලා අහු වෙන්න යන වෙනුවට ඉතාමත්ම ගැඹුරේ බොහෝමත්ම තලතුණාකාරයක අපි උපේක්ෂා වෙනවා. ඒකට අපි කියනවා භ්‍රමචර්ය උපේක්ෂාව. ඒ වගේම සති ධම්ම විජේ විරිය පීති පස්සති සමාධි උපේක්ෂා කියලා බොද්ධංග ධර්මවලත් ඒ සතියෙන් පටන් අරගත්තාට පස්සේ අවසාන ඉතාමත්ම ගැඹුරු ඉතාමත්ම නිස්සලව ඉතාමත්ම පිරිසිදු අඩිය දක්නා වූ தත්ත්වය මුද්ධංග උපේක්ෂාවට කියන්නේ නැතුව කවදාකවත් හිතක මාර්ගාංග 8ම එක චිත්තක්ෂණේ පහළ වෙන්නේ නැහැ. මාර්ගාංග එක එක එක එක වෙලාවට පහළ වෙන්න පුළුවන් වෙන විදිහේ කියනවා නම් බොද්ධංග උපේක්ෂාවෙන් පිටිය සකස් කරලා දෙන්නේ නැතිනම් ආර්ය අෂ්ටාංග මාර්ගේ පහළ වෙන්න බෑ. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ලෞකික වශයෙන් එකම චිත්තක්ෂණේ ඔක්කොම මාර්ගාංග පහළ වුණේ නැත්නම් ලෝකෝත්තර වූ දසවිධ මාර්ගය පහළ වෙන්න අමාරුයි. ඒකයි එතන බුද්ධංග උපේක්ෂාවෙත් තියෙන්නේ සම්පූර්ණ ඊගාවට එන ඉතාමත්ම පිළිතුරු අදාහ ගන්න බැරි தත්ත්වෙට පිටිය සකස් කරලා දෙන එක. ඊගාවට විපස්සනා උපේක්ෂා උපේක්ෂාව අපි සඳහන් කරනවා ඒක සාමාන්‍යයෙන් මතක් කරනවා විපස්සනා උපේක්ෂාට සූදානම් කිරීමක් වශයෙන් ප්‍රායෝගිකව එහෙම නැත්නම් පරෝජනේ සලකලා කියන්නේ සතිය ක්‍රියාත්මක කරනකොටවත් ඒක කුසල්ද අකුසල්ද කියලා තෝරන්න යන්න එපා. ඒක හරිය වැරදිය කියලා තෝරන්න යන්න එපා. සතිය වැඩ කරනකොට සතියේ නෑ කිසිසේත්ම තේරුමක් වේරුමක් සතියෙන් කෙරෙන්නේ මොකද්ද? ඉදිරිපත් වෙන දේ පිළිබඳව එළඹ සිටීම. ඉඳගෙන ඉන්නවද, හිටගෙන ඉන්නවද, ගඟ කිලේ ඉන්නවද, වැසි කිලේ ඉන්නවද ඒක වෙනසක් නැහැ. හැම වෙලාවෙම ඒ සතියෙන් ක්‍රියාත්මක වෙලා ඒ සතිය යම් වෙලාවක සම්මතන ඥානෙ ඉක්මොල යන්නේ කිය ගමන් ඒ සතිය සම්පූර්ණ පුදුමාකාර විවෘත කිසියම් දෙයකින් අටුවකුල් සහිත වූ සහිත නොවූ රහිත වූ විපස්සනා මාර්ගයට ඇදලාම හැම විපස්සනා ඥානයකම මේ සතිය හොඳට ඉස්තිරසාර වෙනවා නොසලෙන සතියක් අඛණ්ඩ සතියක් පරිපූර්ණ සතියක් සති වේපුල භාවයක් ඇති කරමින් ඇති කරමින් විපස්සනා තත්ත්ව දිගේ යන ගතියකුත් තියෙනවා ඊගාවට සංඛාරූපේ කාටපත් වෙච්චාම විපස්සනා ඥාන මුදුන්පත් වෙනවා සංකාර උපේක්ෂා ඥානය ගැන විස්තර කරනකොට සඳහන් කරන්නේ ඒක අරිහත් හිතක් කියලා. හතන් වාසේ නමගේ හිතකට බොහෝම සමාන තත්වයක් ඇති කරලා දෙනවා. දැන් මේ භ්‍රමජාල සූත්‍රයේදී සර්වඥාන්ත මෙතෙන්ද මේ ගෙනල්ලා දෘෂ්ටියක් වශයෙන් මේ චතුර්ථ ධානය තමයි පරමදිත් නිබ්බාණය කියලා කියන තැන නතර නොවි විපස්සනා කෙලවර ඇත්තා වූ සංඛාර උපේක්ෂා ඥානියේදී ගෝත්‍ර භෝඥාණයට සූදානම් කරන තැන තමයි ඔන්න සරුවචනාංශේ ලෝකෙටම ඉදිරිපත් කරපු අලුත්ම මූලධර්ම ඉදිරිපත් වෙන්නේ. මොකද චතුත් අධහන ප්‍රේක්ෂාව ඊට කලින් තිබුණා. ඒකේ ඉඳලා සමහරු දිබ්බ චක්කු දිබ්බ සෝත මේ නක්ෂත්‍ර ආයුර්වේද ඒ වගේ ගොඩාක් ශිල්ප තුන්කල් දක්න ඥාණය ඇති කරගෙන තිබුණා. නමුත් එයත් අන්න මේ සංඛාරූපේක්ෂාවක් හෝ ඉන්හැදන ගෝත්‍ර භූ චක්‍රයකට යන්න බැරි වුණා. ඒක නිසා බබලත්යන් සඳහන් කරන මේක දෘෂ්ටිය. මේක තාම සංසාර, මේක තාමත් භවය. නමුත් ඊට වඩා වෙනස් කතියක් තියෙනවා සංකාරූපේක ඥානෙ. සලංග උපේක්ෂාව වශයෙන් සමහර වෙලාවට ඇහි පහළ වෙන උපේක්ෂාව, කනේ පහළ වෙන උපේක්ෂාව, නාසයේ, දිවේ, කයේ, හිතේ ආදී වශයෙන් එක එක ඉන්ද්‍රිය ධර්මයක් සති මේ බයලජ්ජා ඇතිවෙනකොට ඉන්ද්‍රිය සංවරය එනකොට සීලෙත් නැගිනකොට කලගුණාවීමකුත් අපේ පොත්වල සඳහන් වෙනවා. ඊගාවට මග්ගාමග්ග ඥාන දර්ශනේ සඳහන් කරනකොට විපස්සනා උපක්ලේශ වශයෙන් පහළ වෙන උපේක්ෂාවකුත් තියෙනවා. ඊට අමතරව හුඟක් වෙලාවට මේ ව්‍යාපාරවලදී, දේශපාලන කටයුතුවලදී ඒ වගේ සමාජ කටයුතුවලදී මේ අඥාන උපේක්ෂාවක් ඉදිරිපත් වෙනවා. අබ්බේක පුරවගෙන කිසිම දෙයක් නොකර මේ ඉදී හරි උපේක්ෂාව කියලා කියනවා. නෑ මම ඕකට මම කියන අදහස් ප්‍රකාශ කරන්නේ නෑ කියලා හුඟාකට එක්ක පැද්දීම දැඩි ද්වේෂයකින් එහෙම නැත්නම් දැඩිම දැඩි යකසව් වෙච්ච ලෝභයකින් යුක්තව නෑ මම ඕකට මුකුත් කියන්නේ නෑ කියලා අඥාන උපේක්ෂාවක් ඉදිරිපත් කර ගන්නවා. ඒ වගේ ඒකට කේහසිත උපේක්ෂාව කියලා කියනවා. ඒ වගේම පැවිදි ජීවිතයේදී අපට ඒ වගේ ආර්ථික ලාභ අපි බලාපොරොත්තු වෙන්නේ නැති වුණාට දේශපාලන වශයෙන් ලාභ නැති වුණාට ඕකේ ඒකෙම හේවණල්ලක් පැවිදි ජීවිතයේදී කටයුතු කරනවා යම් යම් ආකාරවලට ආරසත්කාර සම්මාන දිනෝක විදිහේ එහෙම නැත්නම් අධිපතිකම නායකම ආදී වශයෙන් දේශ බලන්න මත විශේෂ එතන සමාජික පක්ෂ විශේෂ ඔය විද්‍යතම සතපත්තා වැඩ කරනවල සංඝ ගැට කියලා කියනවා. අන්නේ එතනදී සමහර අත්ෝ නෙක්ඛම්ම හිත උපේක්ෂාවකුත් ක්‍රියාත්මක කරනවා. ඒ සෑම ධර්මයක්ම උපේක්ෂාවේ පවතින තාක්කල් ලෞකිකමයි. හැබැයි ඒ ඕනම ශිල්පයක් දිගේ භ්‍රමචර්ය දිගේ හරි බොද්ධංග දිගේ හරි ධ්‍යාන දිගේ හරි විපස්සනා දිගේ හරි ගිහිල්ලා අවසානෙට පත් වෙන්නේ ඔන්න ඔතන උපේක්ෂාවට. අන්නේ උපේක්ෂාවට පත් වුණාට පස්සේ ඒකයි පරම දික්ඛ ධම්ම නිබ්බාණය කියලා කියනවා නම් සර්වඥාන්සේ අන්නේ ඒකට පොඩ්ඩක් මෙතනදී විකල්පයක් ඉදිරිපත් කරන්නයි මේ නිබ්බා මේ ජීවිත උපේක්ෂාව මේ විවේචනයට ලක් කරලා තියෙන්නේ. නැත්නම් මේ සාකච්ඡාවට බඳුන් කරන්නේ. ඉතින් ඒ නිසා අපි මේ හැම පැත්තෙම යම් යම් ප්‍රදේශයකට මූල ධර්ම දැනුම තියෙන අත්දැකීම් තියෙන නිසා හිතා ගන්න ඕනේ ඉස්සෙල්ලාම ළඟාගේ යුතු මූලිකම தත්වය තමයි උපේක්ෂාව. ඒ උපේක්ෂාව අර ජීවිත උපේක්ෂාව නැත්නම් අඥාන උපේක්ෂාව කියලා කරාරින ගතිය. පැහැර හරින ගතිය. අර කම්මැලියට පේන කියන්න පුළුවන් ගතිය කියන උපේක්ෂාව නෙවෙයි. ඒකට කියන්නේ ජීවිත උපේක්ෂා අඥාන උපේක්ෂාව. එමුනේ අපි ඕනම දෙයක් ආවම Brahmacharya උපේක්ෂා ගන්නවනේ මෛත්‍රියෙන් යුක්තව. ඒ පරසත්තාන හිතාන භාව ලක්ෂණ මෙත්තා කියන විදිහට අන් සතුන් කෙරෙහි හිත අනුභව හිත හිතවත්කම තියෙනවා. අන්නතෝ සුඛේටපත් වේවා කියන අදහසෙන් අපිට යමක් කළ හැකි නම් ඒක නොකර ඉන්න එක විනිතිත උපේක්ෂාට වංචාට උපේක්ෂාට. ඒ නිසා අපි මේ හිත භාව අහිංසාත්මක දෙයක් ආ වූ හිතවත්කම ක්‍රියාවක් කරන තැනක් තමයි මෛත්‍රී කියලා කියන්නේ. ඒක ලෝක සත්‍යයට ප්‍රේම සත්‍යකුතර සත්‍ය විශේෂ වශයෙන් පොදුවේ පැතිරෙන දෙයක් මෛත්‍රිය. ඒනු දුක්ඛිත සත්‍ය ආරමුණු කරලා අපි කරුණාව වඩනවා. මෛත්‍රියට වඩා කරුණාව එළවෙන සුළුයි. කරුණාව උනන්දු කරවන සුළුයි. කෙනෙක් ඉදිරියට තල්ලු කරන සුළුයි මොකද ඒ දුක ඇති වෙනකොට ඒ කම්පාව අනු අනුකම්පාව පානුවාට පස්සේ මිනිස්සේ අතුල ඉබේම සානුකම්පිත හිතකින් ක්‍රියාවට බහින ගතියක් තියෙනවා ඒකෙදි මේක අසුචිය මේක රත්තරන්ය මේක නිඳා වේලාවේ මොනවාක්වත් නැහැ දුකටපත් වෙච්ච හත්ය විශේෂයි පුදුමාකාර විදිහට කර්මාවේ යෙදෙනවා මේ සාන්තුරු ඉර්සිනාන්සලා සත්පුරුෂ ආදි වශයෙන් ඉතිහාසගත වෙලා සෑම සංස්කෘතිය තමයි පරණ කතා කියලා. මේ සෑම කෙනෙක්ම මේ කරුණාවෙන් ප්‍රතිහාරය පාලා තියෙනවා. පාන්න පුළුවන්. අනුකම්පාව ඇති වුණාට පස්සේ පුදුම දේවල් කරන්න පුළුවන්. මවකට තම දරුවා විශ්ේ ඒ කරන්න පුළුවන් දේවල් සෑම ශිෂ්ටාචාරකම ජීවිලා තියෙනවා අනුකම්පාවෙන් කරන්න පුළුවන්. ඊගාට පුළුවන් මේ මුදිතාව සුඛිත සත්‍ය ආරමුණු කරලා අනේ මේ දැනට මේ සපවත් තම තමන්ගේ ආත්මීය සුවසේ පරිහරණය කරන කෙනාට මොනම හේතුවකින්වත් මගෙන් කරදරයක් නොවේවා. ඒ අත්ංගේ ඒ සැප තව තවත් වඩා වර්ධනය වේවා කියලා සතුටු වූ සත්‍යය කෙරෙහි ඇති වුණා වූ මුදිතාව. ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ උගාක් ඒකත් වඩා උසස් තත්යකටපත් වෙච්ච නැත්නම් මුදිතාව පිළිබඳ හොඳම හැඟීමක් ඇති කෙනෙකුට තමයි. එහෙම නැත්නම් නිකන් ඉන්න එපා කොහොම කොහොම හරි දාපල්ලාභ අපෙච්චන් කියලා වැඩිම වැඩක් කරගෙන යන වැඩකට ඉතින් මේ මොකක් හරි අතුරු ආවාද කරන එක තමයි ඒක ලෝකයාගේ සංශෝධන වාදීන්ගේ පුදුමාකාර කුෂ්ඨ රෝගයක් වගේ. මොකක් හරි වැඩේ ගෙනගෙන යනවනම් ඒක කොහෙන් හරි ගිහිල්ලා කරන එක මේ පුද්ගල දෝෂයක් නෙවෙයි. කෙලෙස් ස්වභාවය. මුදිතාව කියන එක දන්නේ නැහැ. තාමත්ම කලාතුරකින් තමයි අපිට යමක් කරන දෙයකට ආශිර්වාද කරන්න පුළුවන්. අපි ඒකට ඇස් දෙක අරගෙන ඉන්න ඕනේ අනේ මොනම දෙයකින් හරි. මේ මනුස්සයා ඒ සතුටින් වැඩේ කරගෙන යනවනම් ආ හොඳයි කියලා කාට ඉස්සරහට යන්න දෙන්න ඕනේ. ඊට පස්සේ ආ වගේ කීමේ යනවනම් ඉස්සරහට තව තව එන අභියෝගවලදී මොන කීගෙන කරගෙන යයි. නමුත් ඒක විකල්ප ඉදිරිපත් කරන්න එපා, හදන්න යන්න එපා කියන එක නෙවෙයි තියෙන්නේ. ඒ හදනේව විකල්ප කවදාකවත් නාස්තික වෙන්න තමයි. ඒ වගේම Tamange මුදිතාවට හානි කර දෙයක් වෙන්න නරකයි. යතර කියන මෙන්න මේක මෙහිම ආදීනව වගේක් තියෙනවා. දැන් ওই තියෙන හොඳ වෙලාවක් ඒ නිසා මෙන්න මේවට සැලකිලිමත් වෙලා විතර කරගෙන යන්න කියලා මේ මුදිතාව ඇති කරගත්තම ඒකත් විශාල දියුණු වගේම මුදිතාවක් ඇති වෙන්න බෑ සුඛිත මුදිත පරිසරයක් ඇති. යුද වාතාවරණයක එහෙම නැත්නම් දේශන තියෙනකොට ಜಾති ભેද තියෙනකොට එදෙන. යම් කිසි මට්ටමකට එන්න ඕනේ. මෙන්න මේ මට්ටම් එකකින්වත් ගන්න තමයි ප්‍රේක්ෂාවට යන්නේ. ආන නිසා මේ උපේක්ෂාව තියෙන පුදුමාකාර තලසුණා ගතියක්. ඒ වගේම භාවනාවේදී ගත්තොත් ආනාපාන මුලදීමත් අපි ගත්තොත් දීර්ඝ ආස්වාද ප්‍රස්වාස, කෙටි ආස්වාද ප්‍රස්වාස, ආස්වාද ප්‍රස්වාස කය මුළුල්ලම ආවෝද කිවට පස්සේ ඔන්න සංහිඳියාවක් එනවා. මේ කර්තමන් ධානයේ ඉඳන් ඉස්සරලා අන්න එතනදී යම් ආකාරයකට කය හිත මාරමුණේ සංහිඳනකොට ඒ එන සංහිඳියාවේ උපේක්ෂාව අගය කරන්න ගන්න නැත්නම් ඊළඟට මම මොකද කරන්නේ කොහොමද මේක විපස්සනාට හරවන්නේ කොහොමද මේක ධ්‍යානයකට දාන්නේ ආදි වශයෙන් අර කවුල් කරන්න පටන් ගත්තොත් ඉතින් කවදාකවත් ධ්‍යානයකටවත් විපස්සනාට කොහොමවත් යන්න හම්බ වෙන්නේ මේ අවුතර ගන්නවා තත්ති. ඒ වගේම බලවත් තරුණ උද්‍යප්පේ ඥානයට පත් වුණාට පස්සේ තාමත්ම ප්‍රකටව පහළ වෙනවා ඕවාස පීති උපේක්ෂා වගේ දේවල් අන්න ඒකෙදි තේරුම් අරගත්තොත් මේ දේවල් වල මම නතර වුණොත් මේ ලාමක දේවල් වල කවදාකවත් මට ඉහළට යන්න හම්බෙන්නේ නැහැ කියලා ඒ දේවල් විපස්සනා උපක්ලේශ බව තේරුම් කරගන්න බැරි වුණොත් එයත් උතාම සෝවාන්වත් වෙලා නැතුව රහත්ුණයි කියලා කියන්න පටන් ගන්නවා. ඒ වගේ ඒ වගේ ආදීනව තියෙනවා. ස්පර්ශ සංඛාර උපේක්ෂා ඥානෙට ගියාට පස්සේ සම්පූර්ණ උපේක්ෂාවන්ගෙන් තොරපත්තකටපත් වුණාට තාම කිසි හේතු ප්‍රථම මාර්ගයටත්පත් වෙලා නැහැ. අන්න ඒතරදී එහෙනම් උපේක්ෂාවේදී නැත්නම් මේ කියන විදිහට ධ්‍යාන උපේක්ෂාව නැත්නම් භ්‍රමචාරී උපේක්ෂාව එහෙම නැත්නම් සංඛාර උපේක්ෂාව වගේ දෙයක් ආවට පස්සේ අපි කොහොමද එහෙනම් මේ බුදුහාමුදුර අපිට මොකද්ද කරන්න කියන්නේ මොකද්ද එහෙනම් මේ ආර්ය විනයේ අපිට දෙන උපදේශය අන්න ඒක තමයි ඒක අමාරු තේරුම් ගන්න ප්‍රථම දේ තමයි මම අර කලින් කිව්වා වගේ එක්කෝම එකම මාර්ගයෙන් හරි මේකට ඇවිල්ලා තියෙනවා එක්ක භ්‍රමචර්ය උපේක්ෂා නැත්නම් චතුත් ධානය එහෙම නැත්නම් අඩු ගානේ ප්‍රථම ධානයේ ඉඳ ඉස්සරලා අර ප්‍රචාර සමාධියද ආර්ථනා සමාධියකටපත් වෙනකොට පැයක් දෙකක් යනකම් වගේ කිසිම නිවර්ණයක්වත් නැහැ කිසිම ධානාංගයක් නැහැ එතන ඉන්න පුළුවන් ගැතියක් උපේක්ෂකව ඉන්න පුළුවන් ගැතියක් එතන සංඛාරොත් එක්ක ඥාන විද්‍යාවට පස්සේ තමයි හොඳට තේරෙනවා නාම රූප ධර්ම වල ඉන්නේ ඉන්නේ ඉන්නේ සංහිඳ ඒක තමයි උපේක්ෂාව කියලා කියන්නේ මම මේක ඉන්න ඕනේ මේ තෑගකට පණින්නවක්වත් මේකට නීරස කරන්නවක්වත් මේකට තව කටගැස්මක් එකතු කරන්නවක්වත් උපදාන්නවක්වත් ඒකමනක්වත් ඕනේ. මේ හැම දෙයක් තුළම එක්ක තෘෂ්ණාව එක්ක මාන්නේ එක්ක දෘෂ්ටිය කියන මේ ප්‍රපංච ධර්මයක් වැඩ කරනවා. අන්නේ ප්‍රපංච ධර්මයක් ඉන්නේ නැතුව මේ උපේක්ෂාවෙන් ඉන්න පුළුවන් නම් කුමක් කළ යුතුද කියන එකට යම් සමානයකට අපි ඉස්සරහට ගෙන යන ඉන්දියාවක් ඉන්දියාලාක් ඒ සලායතන විභංග සූත්‍රයේදී සර්වඥාණන්සේ සඳහන් කරනවා උන්වහන්සේ සඳහන් කරනවා මේ ගේහසිත, නික්කම්මසිත කියන දෙපළ කරලා ගෘහාසිත සහ මේ නික්කම්මසිත වශයෙන් ගේහසිත උපේක්ෂාව නික්කම්මසිත උපේක්ෂාව මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මේ සූත්‍රයෙන් අදී මම පටන් ගන්න. ඒ නිසා සමහර විටක සූත්‍රය අහලා තියෙනත් අන්නම් මේක කලප ගන්න පුළුවන්. ගේහසිත උපේක්ෂාව කියලා කියන්නේ අපි දේවල් දොරවල් වල පවුලත් එක්ක ඉන්න බැරි වෙනකොට ව්‍යාපාරය කරගෙන යන්න බැරි වෙනකොට Taman හිතුව පැතුව දේවල් බලාපොරොත්තු වුන් වෙනකොට සුනාමි එනකොට සමහරු මහාන වෙනවා. කලකිරිලයි කියලා කියනවා. ඒ කලකිරීම නෙවෙයි එතන තියෙන්නේ පරාජය සහ පැන යාම. ඒ අත්තු ඒ වෙලාවට ඉක්මනටම ඒ සාසනගත වෙන්න උත්සාහ කරනවා. ඒක උපේක්ෂාව කියලා හිතන නමුත් එතන තියෙන්නේ පරාජිත එහෙම නැත්නම් අඥාන උපේක්ෂාව. අනේ උපේක්ෂාවෙන් ආවට මහානකම හරියන්නේ නැහැ. සතිය පිටන්නත් බැරි වෙන්න පුළුවන් සමාධිය හරියයිම කියලා විශ්වාසයක් නැහැ. එනිසා අපි යම් කිසි ප්‍රස්තාවක් ලබා ගන්න බව හැබෑව. නමුත් ඒ ප්‍රස්තාවේ කාන්තේම නික්කම්ම හිත උපේක්ෂාවට, ධ්‍යාන උපේක්ෂාවට, භක්තකරි උපේක්ෂාවට සංකාර උපේක්ෂාට යයිම කියලා හිතන්නම ආවේ. ඒක නිසා අර ගේහිත උපේක්ෂාව නිසා අපි නික්මුණක් මේ දීගෙන් කාමවස්තුන්ගේ නික්මුණක් ඊට පස්සේ අපි මේ අතරක් ඉඳ නොතබා වහාම නික්කම්ම සිට උපේක්ෂාවක් ලබන්න උත්සාහ කරනවා. නික්කම්ම සිට උපේක්ෂාව කියලා කියන්නේ විපස්සනා කෙලවර සම්බ වෙන්නා වූ මේ සංඛාරයන් සංඛාර ධර්මයන් පිළිබඳව ඇති උපේක්ෂාව. මේ උපේක්ෂාව ආවට පස්සේ ඒකේ පෙන්වන්නේ ස්වභාවයේ වශයෙන් පටිලියති පටිකුත්ති න සම්පසාරියති ආදී වශයෙන් ඒ කාම වස්තුවක් දකින්නකොට යට හිතේ හොර හිතින් ඒක දිහා බලන ගැතිය නෙවෙයි තියෙන්නේ. ඒ සාමාන්‍යයෙන් හොර කටක් රකින්න කට්ටිය නම් දවල් නිදිව රැය ගමියන නම් ඒක දිහා බලන්නේ නැහැ. ඒ වෙලාවට තපස් ස්වරූපයක් තියෙන නමුත් ප්‍රාර්ථනාවක් තියෙනවා කවුරුත් නැති වෙලාවෙ පොඩ්ඩක් උස්සලා බලන්න ඕන ගමන් තියෙනවා. ඒ නැත්තම් හොඳට සමීප වෙලා බලන්න ඕනකමක් තියෙනවා. අන්න ඒ වෙලාවල් වල තියෙන්නේ මේ දිශාවට හිත ප්‍රසාරණය වෙනවා නැත්නම් මේ දිහාට හිත ඇදී යන ගතියක් තියෙනවා. ඒක මේ යෝගාවචරයට හොඳට තේරෙනවා. මේ හිතේ තියෙන වංචනික ස්වરૂපය. ඒ පරිණාම ස්වરૂප නම් සංකාරූපේකාට ඥාන මෙන්න සම්ප්‍රසාරීයති. හිත ඒ දිහාට ප්‍රසාරණය වෙන්නේ නැහැ. ස්වභාවයෙන්ම. පතිලීයති. ඒක මේ හැරිලා ආපහු වෙනවා. උපමාවකට කියනවා නම් ගින්න දැල්ලකට කුරුළු 30ක් එකතු කරපුවා ලං කරනකොට කුරුළු 30ට උණු වෙවි උණු වෙවි පිටිපස්සේ පිටිපස්සේ පිච්චලා යනවා වෙන විස ගින්දරට පැනලා ගින්දල්ල අල්ලගන්න යන්නේ උණු වෙවි උණු වෙවි පිටිපස්සට යනවා કોઈ නයිලොන් නූලක් පතුරු ගහලා තියෙන වෙලාවට අපි කරන්නේ ගින්නට කිට්ටු කරනවා කිට්ටු කරලා කියනවා පතුරු ගහිත මේ පරි ගහිත කොටස උණු වෙලා උණු වෙලා එක තැනකට ගුලි වෙනවා ඒක ගින්නට පැනලා යන්නේ ප්‍රතිකුත්තති ඒකට ආදරය කරන ලෝක කරන ගතියක් නැහැ. ආන්නේ විදිහට ඇතුළටම ගන්න ගතියක් වෙනවා සංකාර උපේක්ෂාව. ඒක උපමාවට පෙන්වන්නේ යම් මොන ප්‍රශ්නයක් ආපු ගමන් ඒ ඉබ්බා තමංගේ ඔක්කොම අංගෝපාංග හත් ඇතුළට අදලා. එන්න වහින්නේ නැහැපා. පායන්නේ පායපා. උකට ඇතුළට ගියාට පස්සේ ආයේ මොනම දෙයකින්වත් එහෙම අනුසුද්ධායක තත්යකටපත් වෙන්නේ නැහැ. ඒකට මිනිස්සු දන්නා ඉක්මරණ හැටි. නමුත් සාමාන්‍ය ස්වභාව ධර්මයෙන් ඉබ්බ මරන්න අමාරුයි. ඒක නිසා ඉබ්බ ඒ නිසා දීර්ඝ කාලිනව සතෙක් විදියට පෙන්ලා දීලා තියෙනවා. ඒ වගේ අපි යම් කිසි කාම ආරම්මණයක් එළියට එනකොටම ඇහි සංවරේ කණේ නාසයේ දිවේ කයේ මනේ මනසේ සංවරේ නිසා ඒ විකට ඇතුළට ගියා වාගේ ඇති වෙන ගතිය තමයි සංකාර උපේක්ෂාව කියලා කියන්නේ. සියලු සංස්කාරයන් විශේෂයි උපේක්ෂාව වෙනවා මිසක් ඒකට පැනලා අල්ලගන්න බෑ එක විදියක්, තවල් එක විදියක්, සහජ එක විදියක්, පිළිපිට එක විදියක් නෙවෙයි. මොනවානේ විදියට ආවට පස්සේ හොඳටම තමයි තේරෙන්න පටන් අර ගන්නවා මූල කර්මස්ථානයේ තියෙනවා රූපත් එනවා ශබ්දත් එනවා සද්මේ හිතවිලිත් එනවා වේදනාවක් දැනෙනවා මේ සියල්ලම මූදි මැද හරියේ තියෙන රැලි දිහා බලා ඉන්නා වගේ ආනාපානෙත් එක රැල්ලක් නැත්නම් මූල කර්මස්ථාන ශබ්දත් එක රැල්ලක් වේදනාවක් එක රැල්ලක් හිතවිලිත් එනවා රැලි රැලි තියෙනවා සාමූල කර්මස්ථානයේ මග ඇරිලත් නැහැ නමුත් මූල කර්මස්ථානයේ විශේෂිකුත් නැහැ උනේ හැමදේම තියෙනවා. බලාගෙන ඉන්න පුළුවන් ගැටයක් තියෙනවා. ඒකට තමයි කියනවා මේක රැල්ලකටවත් ඔරුව පෙරලන්න බෑ. හැබැයි ඔරුව හැම වෙලාවෙදි මේ රැල්ලක් කරලක් පහක ඉහළ පහළ යන ගතිය මොහොත මැද හරිය තියෙන ඔරුවක් වගේ දිගට පවතින ගතිය තියෙනවා. මේකට සාධුවත් යනසේ නමස්තේවා ඥානත්ත හිත උපේක්ඛා කියනවා. විවිධාරාමන මත උපේක්ෂා වීම. ඇහෙත් උපේක්ෂා වෙනවා රූප මතින්. ඊගාවට කනෙත් උපේක්ෂා වෙනවා ශබ්ද මතින්. නාසෙත් උපේක්ෂා වෙනවා ගන්ධ සුවඳ මතින්. දිවේ උපේක්ෂා වෙනවා රස මතින්, කය උපේක්ෂා වෙනවා පහස මතින්, හිත නිවර්ත ධර්මාදී ධම්මානුපස්සන හේතු මතින් උපේක්ෂා වෙනවා. නමුත් දන්නවා දැන් මේ ආවේ රූපයක්, මේ ශබ්දයක්, මේ ගන්ධයක්, මේ රසයක් ඔක්කොම සම රසක්. ඒක තමයි සුපතිචිත සතිය කියලා කියන්නේ. සතිය සුපතිචිත වුණාට පස්සේ හැමදේම රසය එකයි. හැබැයි ඒ හැම දෙයක්ම උඩ දාන ගතිය තියෙනවා. විපරිණාම ගතිය තියෙනවා. කොට අනිත්‍ය ලක්ෂණේ නිතරම පෙන්වමින් ඉන්නවා. අනිත්‍ය ලක්ෂණ කොච්චර පෙන්වනවද කියනවනම් ඇහි සිට රූපයටත් අනිත්‍ය භාවය මේ කනටත් අනිත්‍ය වෙනවා. කනේ සිට නාසයට නාසයෙන් දිවට කිසිම සීමාවක් නැතුව මුළු ප්‍රදේශයේ පුරාම ඒකාකාරීව හැඟීම් දැනීම් බින්දීම් ආශි රාශි මත වෙන යනකොට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, රස ස්පර්ශ ධම්ම කියන බාහිර ආයතන හයක් ඇහැ කන දිව නාසය කය මන කියන අභ්‍යන්තර ආයතන හයක් චක්ක විඥාන සෝත විඥාන ධාන විඥාන ආදී විඥාන හයක් ස්පර්ශ හයක් වේදනා හයක් හැම රසයකට වැටිලා නමුත් අවබෝධ කරගන්න පුළුවන් මේක කන මේක නාසය මේක ඇහැ වශයෙන් අවබෝධ කරගන්න පුළුවන් තාක්කල් අපි කියන එකට නානත්ත්‍ය පිට උපේක්ෂා විවිධ අර්ථ මතින් මතුවෙනා උපේක්ෂා. මෙන්න මේක පිළිබඳ විශාල පොහුනුවක්. මේක තමයි විය යුක්ති කියලා දැනගත්තට පස්සේ මේ නානත්ත්ව සිත උපේක්ෂාව ඒ තත්ත්ව සිත උපේක්ෂාව කියන එක ප්‍රශ්නය. ඒකෝට අපි දන්නේ නැහැ අපි ඉන්න බව දන්නවා මරණ නැති බව දන්නවා නිදිගත බව දන්නවා මේ මං අත්විඳින්නේ ඇහෙන් එන රූපයක්ද කණෙන් එන නාසයක්ද මොනවත් අපි නැහැ ඒ ඔක්කොටම වැඩි ප්‍රාගු, ඒ ඔක්කොටම වැඩි ප්‍රාථමික වූ, ඒ ඔක්කොටම වැඩි කලල වූ, ඒ ඔක්කොටම වැඩි මූලස්ත වූ අත්දැකීමක මූල අත්දැකීමකට එනවා. ඒක හරිතර ඉබ්බකට ඇතුළට ගියා වාගේ, නැත්නම් ගීගුරු ගෝලෝවක් ඇතුළට ගියා වාගේ, මැද ඉඳගෙන හැම දෙයක්ම දැක් ගන්න පුළුවන්. ඒකට කියනවා ගෙහිමියා ගේමැද අවදීන් කියලා. ගෙහිමියා ගේමැද අවදීන් ඉන්නකොට පාරායින තියෙන ගයක් නෑ මේ පාරේ මණ්ඩු වගේ විකුණන මිනිස්සු ඇවිල්ලා දොරට දත්තු කරලා කියනවා අත් මේ අහවල් බඩු විකුණනවා කියලා එහෙම නිකන් හ්ම්. ඊට දැනෙන්නේ අරලා බලන මිනිස්සු ඇහැරලා ඉන්නවා. අනේ මොනවද බඩු 100ද ගණන් කියන දුමනාවක් නැහැ. ඒ නිසා මේ මිනිස්සු මේ බඩුව ගැන කතා කරන්න බෑ. හ්ම් කියලා කරබන් නිකන්. ඒ වගේම කාර්යය යන කෙනෙක් අත් මේ කඩේ යනවා. හ්ම්. එන්නේ දෙකක් බොන තොරයි කියලා දෙත් කියන්නේත් නැහැ. එයාට හොරෙක් ඇවිල්ලා උඩින් කල්පනා කරලා බලන උණු කැටයක් දෙයක් අයින් කරලා දිනුවේ කියනවා කියන. දිනුවේ මැද ඉඳගෙන අවචින් ඉන්න බව පෙන්නන. හොරායන වන්නේ යන්නේත් නැහැ. ඒක පොරක් ගන්නවා. මේ මිනිසා මෙතන ඉඳගෙන ඉන්නවනම් ඔය ජීව මකුල් වා වුණත් පිළිනකොට ගියේ නැත්නම් ඉතින් ඒක වහකා. පොළඟා වුණත්, කර්තයා වුණත්, සතු කරනකොට ඇකිලුනත් වහකා. ඒකේ හොරු ගන්නවා ගෙහිමියා ගේම දවදින් ඉන්නවනම් වහකා. එන්නේ නැහැ ළඟින්. මේ විදිහට ගෙහිමියා ගේම දවදින් ඉන්න තාක්කල් හොරෙක් ආවත් අමුත් එක්ක ආවත් වඩේ කොන්න මනසෙක් ආවත් වෙන මොන දෙයකට ආවත් කිසිම කෙනෙකුට ඒ ගිහිණියාගේ වග දැනගන්න බැරි වෙනවා. ඉතින් මේ එන්නකොටම කිචල ඵලයන් යන්නේ කියලා කිව්වොත් ඒක ඇත්තටම මඩු මඩු කරන මනසෙකට ලොකු ලාභයක් ඒ මනස කොහොම හරි අර බණින් හරි දොර ඇරියෝ ගිය අතට. අනේ විකුණන්නේ සතයි අන්නේ වෙන්නේ කවදාකවත්. අන්නේ වගේ හැම වෙලාවෙදීම අපි යම් වස්තුවකට ප්‍රතිචාර කරනවා කියලා කියන්නේ ඒ වස්තුවට ඒ පණිවිඩයට ඒ ආනම්මයට දොර ඇරියයි කියන්නේ. දොර ඇරියොත් ඒක එනවා. ඒක නිසා නානපටික උපේක්ෂාවේදී අපි අඳුරනවා මේක ඇහේන රූපයක් මේක කනට ආපු ශබ්දයක් මේක නාසයට ආපු ගඳක් මේක ජීවට ආපු රසයක් මේක කායට ආපු පහසක් මේක හිතට ආපු අරමුණක් ධර්මතාවයක් කියලා දානවා ඒකත් විපෝතේචාර ගියාට පස්සේ ඒක නැති වෙනවා නැතුණයි කියලා කියන අරක අමතක කරන්න කියන්නේ ඊට වඩා ප්‍රාගවදීකට යනවා ඒකදී මූලස්ථ අවධියකට යනවා. ආහනයකට ගියාට පස්සේ එකයි දන්නේ ඉන්නවා කියන එක විතරයි. මම දැන් මෙතන. සිටිනි අපි සමානවට මෙනෙහි කරනවා ඉන්නවා කියලා මෙනෙහි කරන්නේ. නැත්නම් ඉඳ ඉඳගෙන ආ මේ පැත්තට ගියාට පස්සේ අර යම් ආකාරයක සීලයක් නැතුව හිතේ කසිත බය ගැති තිබුණා නම් මරණ දඬුවම වගේ බයක් ඇති වෙනවා නේද? නමුත් Taman සීලෙක පිළිහිట్లా අර මුලින් මුලින් ඇති වෙච්ච සමාධි පහු කරන පහු කරන කියලා මෙතන ගියා නම් තේරෙන්න පටන් අර ගන්නවා මෙන්න මේ ඒකත් සිටේ වැඩිකල් ඉඳ ඉඳ ඒ පුද්ගලයාට කාලය සහ දේහය කියන මාන දෙක තියෙන්න පටන් ගන්නවා. කොච්චර වෙලා හිටියද කියලා ලකුණු ගන්න බැරි වෙනවා. මගේ හිත තියෙන්නේ ඔළුවේද, කඳේද, බඩේද, මම උඩද ඉන්නේ, බිමද ඉන්නේ, භාවනා ශාලාවේද ඉන්නේ, විහාරද ඉන්නේ මොනවත්ක්ම දැනගෙන අමතක වෙනවා. ඒ මොකද මේ ලකුණු ගන්න තියෙන ඉන්දිය ධර්ම සේරම මේ විස්රාම දෙන්නේ. නමුත් තමයි ඉන්න බව. ආන්න ඒකට කියන ඒකත්වහිත උපේක්ෂාව. ඉතින් අර නානත්වහිත උපේක්ෂාවේ හිතව මිනිස්යාට ඒකත්වහිත උපේක්ෂාවට ආවට පස්සේ ඒ මිනිස්යා නියම නිස්සරණ අධ්‍යාසයෙන් කටයුතු කරනවා නම් විශාල පහසුවක් වෙනවා උපමාවට කියනවා නම් දැස්ස වේලාවක කටුකෝල් සහිත කැලයක් අස්සෙන්නේ ගඟ ගාගෙන වළු ගාගෙන ඉඳගෙන යනවා මිනිස්සේ කූඩල්ලොත් තියෙනවා. සර්පයෝ ඉන්නත් පුළුවන්. වන ලඟු ඇස්සේ මේ මුර්ගයෝ ඉන්නත් පුළුවන්. ඉතින් මේ වෙනසයි කැලේ අස්සෙන් පාරක් නැති ගමක මේ කැලේක සිංහණ යනකොට හැම චිත්තක්ෂණයකම තියෙන්නේ ඇවිදිච්ච ගතියක්. බාධක ගතියක්. අන්නේ බාධා නැතුව මේ වනේ පොඩ්ඩක් අයින් වෙලා එළියකට ආවයි කියන වෙල් එළියකට ආවයි කියලා. නැත්නම් පිටියකට ආවයි කියලා ඒ මනුස්සයාට ඊට පස්සේ ලොකු සාතුවකින් සැලසුමක් සහිතව ඉදිරියට යන්න පුළුවන් ගැතියක් තියෙනවා. අන්න ඒ වගේ අර නානත් සිත් උපේක්ෂාව හිතුව මිනිසයා ඒකත් සිත් උපේක්ෂාට ආවට පස්සේ නිකන් වෙල්ලෙලිකට ආවා වගේ වැටෙනවා. විචිත්‍රයි. ජීවිතේ ඒකාකාරයි. නමුත් හොඳට පේනවා හතු කොහොල් නැහැ. ඌඩැල්ලෝ නැහැ. වනමුරුගිය සර්පියෝ නැහැ. පාර තියෙනවා. කැමැති දිහාව දැනගන්න පුළුවන්. කරු ආහාර පේනවා. යන්න පුළුවන් ගැටයක් එනවා. ආනේ ඒකත් සිත උපේක්ෂාව ඥානසිත උපේක්ෂාව කියන දෙක කාම ලෝකෙත් තියෙනවා රූප ලෝකෙත් තියෙනවා අරූප ලෝකෙත් තියෙනවා මේ කියන විපස්සනා ලෝකෙත් තියෙනවා. ඉතින් මේ විචිත්‍රතාවය හොයන එහෙම නැත්නම් විවිධ සමනල වර්ණ, දේදුළු වර්ණ, ඒ වගේම විවිධ රස ඔයන එකේ රසකාමයේ කියලා අද වෙනද ලෝකයේ වෙනද ප්‍රචාරය සඳහා පාවිච්චි කරන්නෙම ඒකත් ප්‍රසිද්ධ උපේක්ෂාව හරීම නීරසයි හරීම පාළුයි ඒක අරේ නිසා අපිත් එක්ක යන්න එන්න අපි දෙන්නම් නානත් හිත උපේක්ෂාව. අපි විවිධ වර්ණයෙන් ඕගොල්ලෝ කනසන්නම් විවිධ හඳෙන් විවිධ රසෙන් කියන අර විවිධත්වයට ගෙන යාම තමයි ඔය වෙළඳ ලෝකේ කරන්නේ. ඉතින් මේ අරණ්‍යගත, උරුක්ක මූලගත, සීනාසනගත වෙන්නේ කියලා කියන්නේ අන්නේ විවිධත්වයෙන් වෙන වෙලා සැලෙට ගියාට පස්සේ දිශා මාරු වෙන ගතියක් තියෙනවා. සෙනයක් වැඩි ගියාට පස්සේ උතුරත් එකයි දකුණත් එකයි හැම ගහම එක වගේ නිසා කොට කොට ගියේ නැත්තම් කවදාකවත් බැරි වෙනවා කියනවා උතුර දකුණ තෝරගන්න. මහමුද පැත්තේ ගියාම ජල කාන්තාරයට ඒ උතුර දකුණ මාර්ගය. වාල්පා කාන්තාරයට ගියාම උතුර දකුණ මාර්ගය. කැණේට ගියාම උතුර දකුණ මාර්ගය වෙනවා. මෙව්වා භූතයන් අධිග්‍රහිත ස්ථාන. ඒ නිසා කාම ලෝකයේ පුද්ගලයන්ට මේකට යෑම පවා අපායක් වෙනවා. නමුත් මුස්ලිම් මිනිස්සු හොඳම ඒ සූෆිවරු හොඳම ආධ්‍යාත්මික අධ්‍යක්ෂින් ලැබලා තියෙන්නේ වැඩි කාන්තාරමන් තියෙන බින්හතු වගේ විශාල කඳු උඩට. ඒ කට්ටියට බැලූතයක් මාන එකම පාළු නිස්සද්ද ගතිය තියෙන්නේ මොනවාරි ටිකක් උඩට ගිහිලා කාලා ඒකටලා ඉන්න පුළුවන්කමම ලෝකයේ පිළිබඳව උදේ ඉඳලා බලනවා වගේ දෙහිගිරියක් අතපම් බලනවා වගේ දර්ශනයක් එනවා. අපේ Hindu ශාස්ත්‍රයේ බුද්ධ ආගමේ තියෙන හිමවන්තගත වීම. කැලේට ගියාට පස්සේ මේ මනුස්සයා ඒකේ කාලේ සාදේශයේ කියන කමතක උනාට පස්සේ පුළුවන් නම් කාමම් බැරි නම් කාමම්. එක්ක නානන්ත සිවුපේක්ෂාව එක්ක ඒකත් සිවුපේක්ෂාව. කාන්තා ජීවිත ජීවිසු කොහොමද ජීවිසු පුදුමාකාර අධ්‍යක්ෂියම් වේලා තියෙනවා. සංයම ත්‍රාත්ම මැදෙන මොහොත මැද ඉන්නකොට යන්නේ කොහෙද මොකද්ද කියලා දැනගන්න නැති වෙනකොට මේ මනුස්සයා මම දැන් මෙතන කියන එක හැර මොනම සාහනයක්වත් නැති වෙච්චාම අසරණුනේ නැත්තම් ඒකට අවදි වුණොත් බ්‍රහ්ම ලෝකේම. එහෙම නැත්තම් බ්‍රහ්මජාලේ තමයි. ආනෝය හැම එකටම යනකොට වෙන්නේ Taman ගැන විශ්වාසය වැඩි වෙලා වර්තමාන මොහොතේ ඉන්නවනම් මෙතන Taman ඉන්නවනම් සතියෙන් ඉන්නවනම් එක්තර ආරසාවක් නැහැ. වෙලිකාන්තාරයක් ජලකාන්තාරයක් වනාන්තරයක ගියත් ඒ පුද්ගලයා සසරණයි. සනාතයි. ආරක්ෂිතයි. ආන ඉතින් යන්න නම් ඥානත් සිත උපේක්ෂාව අයින් කරලා ඒකත් සිත උපේක්ෂාවට එනවා. ඒකත් සිත උපේක්ෂාවට ආවට පස්සේ මේ මිනිස්යා සතුටු වෙනවා නම් තම ඥානත් සිත උපේක්ෂාව අයින් කරලා ඒකත් සිත උපේක්ෂාවට ආවයි කියලා ඒ තාකල් මේ බුද්ධිලට එහෙම කෙනෙක් වෙන්න බැහැ. එයා කවදා හෝ ඒකත් සිත උපේක්ෂාවට ඇවිල්ලා ඒක පිළිබඳවත් නම්බුන කරන කප්පේ. ඒක තමයි තථාගත කියලා කියන්නේ සම්මේකා කියන වචනේ සර්වඥාන්සේ පාවිච්චි කරන්නේ. සම්මේ කියලා කියන්නේ මම එහෙව් මම මෙහෙම දැන් ඒ කටසිත උපේක්ෂකාව තද්මය. ඒ කටසිත උපේක්ෂාවට ආපු බලෙන් රන්නේ රිදීමේ වුණා වගේ තද්මය වුණොත් එතන අහු වෙනවා. ආභෝග කරනවා හිතින් අහු වෙනවා. අතම් මේකා කියලා කියන්නේ ඒකවත් නම්බුවක් විදිහට සලකන්නේ අතාරීමේ තමයි සක්කාය දිට්ඨිය හැදෙන්නේ. ඒකට හරුවචනාන්තිට තථාගත කියලා කියන්නේ මේ සෑම වාදපතයක්ම සඳහන් කරාට පස්සේ සරුවත්තරන් සඳහන් කරනවා මම මේ විදිහට පරම දිට්ඨ ධර්ම නිබ්බාණය කාම ලෝකේ කියලා කියන්නේ නැහැ කාමයට වැඩිය ප්‍රථම ධානය කියන එක බාරගන්නෙත් නැහැ ඒකට ද්විතිය ධානය කියන එක බාරගන්නෙත් නැහැ ත්‍රිතිය ධානය කියන එක බාරගන්නෙත් නැහැ චතුර්ථ ධාන උපේක්ෂාව කියන එක බාරගන්නෙත් නැහැ මම මේ සියයට මෙහා නමුත් මම මේ සියයටම එහා ඉන්නවයි කියලාවත් මගේ එහා නැති අය පිළිබඳව පුංචි කොල්ල හැලකිල්ලකුත් නැහැ එන්න මේකයි කරුවත්තු ගුණය. ඒක නිසා අරියංග සූත්‍ර දේශනාවේ සඳහන් කරනවා ආ සිවුරක්, පින්දපාතයක්, සීනාසනයක්, විලම්පසක් ලැබුණාට පස්සේ ඒ බුද්ධලයා ලද දෙයින් සතුට වෙන ගතිය තියෙනවා. ලද සිවුරෙන් සතුට වෙනවා. නුලද සිවුරක් පිළිබඳව පස්චාත්තාප වෙන්නේ නැහැ. ඒ විදිහට ලද සිවුරෙන් සතුට වෙලා ලද සිවුරේ ಗುಣ කතා කරන ගතියකටපත් වෙනවා. සන්තුෂ්ටි ගුණයට. ඒ වගේම ලදදීන් සතුට නොවන අය පිළිබඳව පහත් කර සලකන්නේත් නැහැ. ආන්න ඒ විදිහට තමයි මේ පුද්ගලනේ ආර්ය වාසිය පවත්න්නේ. ඒකදී ඉතාමත්ම අමාරු දෙය තමයි මේ ලදදීන් සතුට නොවන අයට පහත් කරලා කතා නොකර සිටීම. ඒක බොහොම අමාරු දෙයක්. අපිට ලදදීන් සතුට වෙන එක කරත හැකියි. ඒක සාමාන්‍ය බාල දක්ෂයක් කරනවා. නමුත් මේ කුඩල් මේ කිඹුල කනකොට ඉවසන්න පුළුවන් ඒ කොයිල කපේ ඇනකොට තමයි ඉවසන්න බෑ තව කෙනෙක් සතු ලද්දෙන් සතුට වෙන්නේ නැත්නම් ඒ මනුස්සයාට කොනහනකම් ඒ මනුස්සයාට ඒක අඟවනකම් ඒ මනුස්සයාට ඒක රිදවනකම් අන්නර ලද්දෙන් සතුට වෙන්න පුළුවන් යයි කියන මනුස්සයාට බැරි ගතියක් තියෙනවා එහෙව් වෙන තාකල් එයා එහෙව් තත්ත්වයටපත් වෙන්න බැරි වෙනවා ඒ නිසා ලද්දාත සීවරං අලද්දාත සීවරං පරිකාශයති අගතිතෝ අමිච්චිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවේ පරිගුණිතී. මේ විදිහට තමන් ලොලද සිවුරෙන් සතුටු කනගාටු වෙන්නේ නැහැ. ලද සිවුර පිළිබඳ ආඩම්බර සන්තෝෂයක් ඇති කරගන්නෙත් නැහැ. අන්න ඒක පිළිබඳව ಗುಣ කතා කරන සුළු සුළුපෙන් හිතියට අනුන්ට ඒක අඟවන්නේ නැතුව ඉන්නවයි කියන එක තමයි. නැත්නම් එහෙම සාන කෙලෙසයිද බුද්ධලෙත් එක්ක ඉන්නකොට මම නම් ඔහොම නෑ කියන්න හදන්නේ නැති ගතිය තමයි මේ ශාසනයේ තියෙන උත්තරම ශ්‍රේෂ්ඨ ගතිය කියලා කියනවා හතා ගතිය කියලා. මේ හේව් ගතිය කියලා කියන්නේ. ඒ නිසා අතම් මේ ඒකත් සිතෝපේක්ෂාවට ආවත් එයින් සම්මේතාවයක් ඇති කර ගන්නවනම් ඒ පුද්ගලයා තාම සංසාරයි. ඒකත් ගණන් ගන්න නැතුව අතම් මේතාවයටපත් කිරීම තමයි සර්වඥාන්තිගේ ගුණය. ඒක නිසා අප්පකා වාලුකා ගංගා අනන්තා නිබ්බුතා ජීනා සංගාණන් ගංගාවේ දින වැලිකට වැලි හාරම කොච්චරද කියන්නේ. සරුවචනෝදී සඳහන් කරනවා මේ ලෝකෙ මේ විදියට සද්මේතාවයටපත් වෙන්නේ නැතුව නැත්නම් මම නම් මෙහෙමයි එහෙමයි කියලා කියා ගන්න නැතුව ඒ අල්පේක්ෂතාවය ඇති කරගෙන අසම්මේතාවයටපත් වෙච්චි ගුණ උතුමන්ගේ ගාන ගංගානංගගේ වැලිකට වලටත් වැඩි කියන්නේ. ඒ නිසා මේකෙන් අදහසක් ඇති කරගත්ත මහායාන බුද්ධාව හොඳ උපදේශයක් දෙනවා පුළුවන් තරම් යලි සලාවක තියෙන වැලි කැටයක් වෙන්න උත්සාහ කරන්නයි කියලා කියනවා සබාවේ සාමාන්‍ය කෙනෙක් වෙන්න උත්සාහ කරන්න කියනවා මුදුන වෙන්න හදන්න එකයි කියලා. කැපිපේන්න හදන්න එපා හදනකොටම එක්ක තෘෂ්ණාව එක්ක දෘෂ්ටි එක්ක මාන්‍ය වරකම්. කැපිපේන්නේ නිකන් නෙමෙයි. කැපිපේන ಗುಣ තියෙනවා. පින තියෙනවා. උපනිෂද සම්පatti කියන එක නෙමෙයි ප්‍රශ්නේ. අන්න එක පෙන්වන්න යෑම ඒ ගුණයට හානි කරනවා අනුන්ට කෙනෙක්. ආහනේ ඒ ගතියට නොයවි මේ නානත්තිත උපේක්ෂාව ඒකත්තිත උපේක්ෂාව පාඩපත් කරගෙන මේ ඒකත්තිත උපේක්ෂාව පිළිබඳව අසම්මේතාවයේ පත්වෙච්ච වෙලාව වෙනකොට සක්කායදිට්ඨිය තියෙනවා. ඉන්ද්‍ර කවදාකවත් සම ගුණයක් හොවා දක්වන්නේ නැහැ. සියාපාණි න්යායකට තියෙන හොඳම ගතිය තමයි එහෙම ගුණ නැති අත්තන් අතර සාමාන්‍ය විදිහට ජීවත් වෙන්නේ. මේක තමයි ඉතාම අමාරු දෙයක්. ඉතින් අර පොඩි නේ ඉන්න කාලේ මට බණක් කිව්වා යාළුවෙ කුටි සුද්ධ කරන්න. මමත් නිකුණේ ලක්මන් කර හිටියා මම වාඩි වුණා ළඟ ඇවිල්ලා තනකොළ අතින් අතින් ගලවනවා. මම පැවිදි වුණේ නැත්තේ මම. මේ පැවිදි වෙන තමයි අවසර ඉතිකින් කොහොමද කොහමරි පැවිදි වෙන්න බැරි වුණයි කියලා මේ කියලා බණ කතා කරනවා. එයා කියනවා මේ ඉතල කාල කතාවක් තියෙනවලු එක රාජ්‍ය කෙනෙකුට ඒ කියලු දూరు හත් දෙනෙක් හත් දෙනාම තරුණ වයසේ ලක්ෂ ගානක් වෙන්න ඇති ඔක්කොමලා එකවහරයි. සම්බයිදුවයි එක වාගේ ස්වරූපී ඉඳලා තියෙනවා ඉතින් පස්සේ මේ හත් දෙනා පිටුබඳ මේ රාජ්‍ය බොහෝමත්ම ආඩම්බරෙන් ඉඳලා තියෙනවා දක්ෂ ලක්ෂණ දක්ෂයි ඊට පස්සේ ඒ වගේම බාහිර රාජ්‍යකින් ඇවිල්ලා තියෙනවා අනංග කුමාරය කියලා පුරුෂ ලක්ෂණ සියල්ල සහිත සුද්ධවත්යෙන් උඩ පිට යන සුදු මේ රජ කුමාරයෙක්. ඇවිල්ලා කියනවා මට දෙන්නේ කියලා එක්කෙනෙක් ඊට පස්සේ රජු කියනවා හත් දෙනෙක් ඉන්නවා තෝරපන් කියලා. ඉතින් අනංග කුමාරයා දැන් ඔන්න එන දවසක් කතා කරලා දැන් මාලිගාව සරසනවා. එක කුමාරිකාවක් ඇඳුම් අඳින්න ලක්කා. ඒ නිසා එයා ලස්සනම ඇඳුමක් කපලා හදලා මහගෙන එයා යනවා තමන්ගේ ඇඳුම් ශාස්ත්‍රයේ මවිතිල්පය පෙන්නන. තව කෙනෙක් ඉන්නවා ඉදම වත්ත මල්වත්තලා ගාදාන ලක්ෂත්යි. ඒ තානත ලස්සනට මාලිකාවට කරකවනවා. මේ සිත් ගන්නා රෝදය. අනිත් එක නේ ඇතුළත දර්ශන කරපීමට ලක්ෂයි ගුව පරිපාලනයේ ඒක කරනවා. ඒක තාම ලස්සනට හදලා තියෙනවා. තව කෙනෙක් ඉන්නවා ඉතාම දක්ෂ උයන්න දක්ෂයි. තව කෙනෙක් ඉන්නවා අමුත්තම් පිළිගැනීමකට දක්ෂයි. කොහොමම ඒ හත් දෙනාගෙන් හය දෙනෙක්ම නිපුණකහරි පෙන්වනවා. අන්තිම මේ කුමාරිකාවට එතන දක්ෂතාවයක් නැහැ. ඉතින් අනංග කුමාරයා යනකොටම අර ලස්සන ඇඳගත් එක්කන ආනකොටම අනංග කුමාරයා කියන චා මේ කෙල්ලනම් තමයි ගන්න ඕනේ. ආ කතා කරන දෙයක් නැහැ කියලා ඒ තරම් ලස්සන දෙයක්. නමුත් ඇතුළට යනකොට මල්වත් දකින්න මිසම ඒක හතක ගයින කුමාරිකාව දකින්නකොට මේ ලස්සනට හදලා දෙන මල්වත්. ඒකටත් හිතයක්. ඇතුළට යනකොට පිළිගන්න එක නා බලනකොට ඉතාමත්ම කාර්යකී ලීලාවට පිළිගන්නවා ඒ කුමාරිකාව ජීදලකට වගේ කිරියා කාන්තාව. ඇත්නේ ගෘහකාණ්ඩ දිහා බලනකොට ඒ කුමාරිකාව බලනකොට අම්මේ මේම කෙනෙක් ඉන්නවනම් ජීදල පිළිච්ච ගැටියක් තියෙනවා කියලා. මොන කැමමේකට ගියාම රසමස උළු අපේ වගේ උලෙනවා මෙහෙම මෙලි කවදාකවත් කාලා නැහැ කියලා. ඉතින් මේ එක එක එක එක බල බල යනකොට මේ කුමාරයාට තීරු කරගන්න බැරි නම් අන්තිමට අන්තිම කුමාරිකාට කිසිලා අහනවා ඉන්නේ දක්ෂකම මොකද්ද කියලා. ඒ කුමාරි කියනවා අනේ මොනවාක්වත් නැහැ හය දිනක් එක ඉන්න එක නමයි දක්ෂකම කියන්නේ. මේවා තෝරගන්නේ හත් දෙනෙක් කරන් කියන්නේ. ඔය දක්ෂකමීට හැම කෙනාටම අං එනවා. ඒ අංග ආවට පස්සේ කාටවත් අනින්න නැතුව හිටියොත් ඉන්නවා. ඉතින් ඒක කච්චිල දක්ෂකම් පෙන්වන්න පටන් ගන්නකොට අර මොන රටනා වාගේ තමයි වැඩි වැඩියෙන් පිළ විධාංග විධාංග දුක පැත්තේ ඉන්නේ. ඉතින් මේ දක්ෂකම් දිහා බලන්නේ ටික නගම දෙන්නේ. අනේ නඩන දෙන්නේ නැතුව හැම දක්ෂකමක් තියාගෙන අරමන ඉන්න පුළුවන් ගැතියි. සම්මේතාවේ නැතුව අසම්මේතාවටපත් වීම කියන එක මොනම සාස්ත්‍රින් වහන්සේන මොකටවත් අහුවෙන්නේ නැහැ. ඒ හැම කෙනෙක්ම සුව කරන්න පටන් ගත්ත මැජික් පෙන්වන්න පටන් අරගත්තා. ඒ ඔක්කොමලා සුව වීමේ පෙරහැරට එකතු වුණා. මැජික් බලන කරාට එකතු වුණා මේ සම්මේකාවය තමයි මේ ලෝකේ බඳන අන්තිම සියුම්ම නිකන්දිය අසම්මේකාවයටපත් වෙනව සෑම දක්ෂතාවයකින්පත් වෙලා ඒ දක්ෂතාව හංගන්න හදනවා කියන එක නෙවෙයි මොකද කවදාක හොවා දක්වන්න තියෙන්න පුළුවන් ගැතියි ඒක තමයි අසම්මේකාවය. ලාන්නේ අසම්මේකාවෙන් තමයි ගැටෙන්නේ. මේ අසම්මේකාවය පිළිබඳ කියනකොට අහපු එකක් මම හිතන්නේ මාත. ඒ කැමරේ සලකා බැලුවොත් සාධක හොයාගන්න බැරි නෑ. අසම්මතාවේ ඉන්නකොට පේන්න පටන් ගන්නවා මේ මුළු ලෝකෙම පිළිහිලා තියෙන්නේ අවිද්‍යාවකට කියලා. හැම දක්ෂකමක්ම තමන් ආශ්‍රයට ආපු අඟක් වාගේ. හැම තමන්ගේ දක්ෂකම පෙන්වන්න හදනකොට ඒක තුල සංනාමාන දිච්චි බලවත් ක්‍රියාකූපය. මෝහය ගොඩදාන. මෙන්න මේ මෝහය දැකීමයි ඥානය කියලා කියන එක තමයි. වෙනම ඥානයක් ලෝකේ නැහැ. මේ අවිද්‍යාව තමයි තියෙන්නේ ආත්මය කියලා දැකීමමයි ඥානය. එහෙම නැතුව වෙනම සුද්ධ ඥානයක් කියලා දෙයක් ලෝකේ නැහැ. හැම තැනකදීම අතතුලින් සහ අපි තව කෙනෙක් එක්ක කටයුතු කරනකොට ඒ තුළ ක්‍රියාත්මක වෙන්නා වූ මේ තබ්මේතාවය එහෙම නැත්නම් ප්‍රපංච ධර්ම එහෙම නැත්නම් ඒ අවිද්‍යාව දැක ගන්න පුළුවන් නම් එච්චර ලොකු ඥානයක් ආයත් වෙනවා. නිසා සර්වඥන්සේ දේශනා කරනවා ජීවේ වික්ඛවේ ධම්මා දේශනා පරියායන භවಂತಿ මේ සර්වඥ දේශනාව දෙආකාරයි මොනවද ඒ සාතං පාපතෝ පස්සත අයං පරම ධම්ම දේශක ඒ පාපේ මේ අවිද්‍යාව මේ මෝහය මේ සබ්මේතාවේ ඒ වශයෙන් දැකපන් ඒක තමයි පළවෙනි අපදේ පාපං පාවතෝ පස් දිස්වා සත්‍ය නිපිච්චිත විරජ්‍යත විමුක්ති කායම් ဒ ුතිය ධම්මති. ඒන් දෙන්නේමක මේ මේ මේ ඒක අයකින් නිබ්බිදාව ඇති කරගන්න එක දුරු වීම දෙවෙනි කොට. ඇත්තම දෙවෙනි කොට ඉදීම සිද්ධ වෙනවා අපේ මෝඩකම මෝඩකම වශයෙන් අස්තනාපිත ලේපිත දකින්නකොට. හැබැයි පරිස්සම් වෙන්නේ ඉතාමත්ම භයානක දේ තමයි අනුන්ගේ වැරද්ද දැකීම නම් අපේ වැරද්ද. ඉතින් කවදාකවත් අනුන්ගේ වැරද්ද දැකීමෙන් අපිට කාදාතු උපේක්ෂා ගන්නත් බෑ තත්මේ භාවක අත්මතාවේ තේරුම් ගන්නත් බෑ ඒ තාත්තල් අපි බර කරත්තය කරන අනුන්ගේ බර අදින ජල්කාරයෙක් වань එන වෙනුවට අපිට හොඳයි අපේ ජල් බර අදින එක අපේ තියෙන අඩුපාඩුකම් ටික දැක්කම තමයි මේ සියලුම විපස්සනා ඥාන මේ නැත්නම් මේ සමත ඥාන අපට උදව් වෙන්නේ ඒ හැම කෙනෙක් තුළම අපි ඇති වෙන මේ සම්බන්ධතාවලදී තමන් මම කියලා මගේ මෝඩකම මගේ කුණ්‍ය මම හිරලා තියෙන තැන දැක ගන්න පුළුවන් නම් ඒ මනුස්සයාට බුදුන්ට වගේ වැන්දර කමක් නැහැ. හැබැයි කවදාකවත් අනුන්ගේ වැරදි ආරාධනාවකින් තොරව. ඒ නැත්නම් අනුන්ගේ ඇවිල්ලා ඉල්ලීමකින් තොරව නොපැකිල කියන්න නරකයි. ඒක පැකිලිලා මතක් කරලා දෙන්න. ආන්න මේක වෙන්න නම් මේ සද්මේතා අධම්මේතා කියන ධර්මතාව දෙක තේරුම් ගන්න ඕනේ. ඒ කර්මයට තේරුම් ගන්න කවදාකවත් අපි පස්සක්කාරී වෙනවා. ඒ නිසා සර්වඥාන්සේ පෙන්නනවා යම් වෙලාවක අර තීන්දුවකට නොයලඹී තමයි මේ උපේක්ෂාව පිළිබඳ බොහෝ වේලා ගත කරන එකට කියනවා අපන්නක ප්‍රතිපදා නැත්නම් නිසි මාර්ගය කියලා. මේකට විරුද්ධ මාර්ගය නැත්නම් මේකට ප්‍රතිපක්ෂ වූ ආප සපරාධාපරාදී මාර්ගය තමයි තර්කය. අපි තර්කයෙන් බැස ගන්න පස්සොත් අනිවාර්යයෙන්ම හොඳ නරක දෙකට අහුවෙනවා. අපරාධ පැත්තක් තියෙනවා අඳුරු පැත්තක් තියෙනවා අක්ෂය පැත්තක් තියෙනවා එන දේ එනකන් හරි වෙනකන් ඒක මෝරලා එනකන් තම උපේක්ෂාවෙන් ගත කරනකොට ඉස්සලා ඉස්සලා මේ උපේක්ෂාව වෙන්නේ විවිධ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දිගේ සංකීර්ණව සංකලනයක් විදිහට ඒකටත් බොහෝ කලින් දීපෙන් තමයි ඔන්න ඒකත් විචුපේක්ෂාව වෙන්නේ මේ ඒකත් විචුපේක්ෂාට මමපත් වෙච්ච කෙනෙක් කියලා නම්බුවක් හිතට එනවනම් කවදාකවත් ඒකට අපිට අයිතියක් නැහැ ඒක තාමත් ලෞකිකයි. ඒක පිළිබඳව අවබෝධයක් ආඩම්බරයක් නැතුව ඒක පිළිබඳව අසම්මේතාවයක. මේකමයි තතගුණය කියලා කියන තතතාවය කියන අපි සංගල විදින භාෂාවෙන් දකින්නේ එහෙව් කියන එක. එහෙව් ගුණයක්. එහෙව් කෙනෙක්. අනි එහෙව් කෙනෙක් දන්නා ලෝකේ තියෙන ගුණ සියරමයි පහු කරන්නේ. අනුන්ගේ ගුණ දැකීම නගුණ දැකීම සම්පූර්ණයෙන්ම අමතක කරන්න ඕනේ ඒ ආරාධනා කිරුවොත් අපි ඒක කරන්න අපි පෙළඹලා තියෙනවා. එහින් තොරව පුළුවන් තරම් තමන්ගේ දේට ගත කරන්න මූලිකවම මේ සියලු ලක්ෂණ තියෙන දේ තමයි මම දැකලා තියෙන්නේ සතිය. සතියෙන් ගත කරන්න ගත කරන්න අපි හැම වෙලාවෙදිම අභ්‍යන්තර ගුණ බබලීමකෝ අපේ අඩුපාඩුක එතන එතන පෙනීමකෝ ඒ සතිය අනුන්ගේ ගුණ පැත්තට අනුන්ගේ අඩුපාඩුකම් බලන්න ගිය ගමන්ම සම්පූර්ණයෙන්ම මේ මාතු වෙන හැටි, කලවම් වෙන හැටි, පා වෙන තත්ත්වෙක සතියටම පේනවා. ඒ නිසා උපේක්ෂාව තමයි කන්ති පරමං තපෝති සික්ඛා කියන විදිහට මෙලව තියෙන නිවන. නමුත් ඒකේ නීරස ගතියක් තියෙනවා. ඒකාකාර ගතියක් තියෙනවා. විචිත්‍ර ගතියක් නැහැ. සිද්ධි බහුල ගතියක් නැහැ. අතුලතට එන ගතියක් තියෙනවා. ඒ නිසා උපේක්ෂාව සහිත ඒකක්ක මේ නානත් සංඥාව නැතුව ඒකත් සංඥාවට උපේක්ෂාව ඇති පුද්ගලයන් මේක ඇසුරු කරන්න ගියත් මොකක්ම වෙනසක් නැහැ ගහක් ගලක් වාගේ තමයි. සකදී වාගේ ආපෝ වාගේ තේජෝ වාගේ වායෝ වාගේ. කවදාකවත් මේ ඇඟලුම් කම්පෑමක් නැහැ ස්වභාවයේ තියෙන. ආනේ පුත්‍රයා ආශ්‍රය කරන තමයි තේරෙන්නේ. ඒ ඇත්තෝ මුත්ත මුත්තක තත්ත්වකේ ඉන්නේ. ඒ ඇත්තෝ තව කෙනෙකුට බැඳෙන්න දෙන්නේත් නැහැ, තව කෙනෙක් එක්ක බැඳෙන්නෙත් නැහැ. 1000 1000ට කියලා කියන්නේ එයාට අර කට්ටියක් නැතිනේ, අරයට ඒ කට්ටියක් නැතුව බෑ. 1000 මුත්තක කියලා කියන්නේ Tamanට ඒකක් තියෙනවා, නමුත් ඒ කට්ටියට Tamanට ඕනේ නැහැ. මුත්ත 1000 කියලා කියන්නේ Tamanට ඒගොල්ලෝ ඕනේ නැහැ, නමුත් ඒගොල්ලන්ට Taman ඕනේ. මේ දෙකම නැතුව මුත්තු මුත්තික ස්වරූපේ තමයි මහානකමන ලේසියි. එනකම් භාවනා ජීවිතේ ඉතාම අවශ්‍ය කරනදී ඒක කියන්නේ මේ අනුබලකකින් ගැටයක් නෙවෙයි. තම තමන්ගේ කඩේ තම තමන් කරගෙන අර ඒකත් සිත උපේක්ෂාට ආවට පස්සේ තමයි සම්මේතාවේ උඩට ඒ පුදුල නොමලක් මලාසේ. නැරුණත් නොමලාසේ තම වේලාම සජීවී ධර්මයක් ක්‍රියාත්මක කරන මේක තමයි සර්වචනාදී භක්මජාලෙන් ගැලවිලා හැම දෘෂ්ටියක් අවසානයේ කරන ප්‍රකාශනේ මහින්දි මම මේ ඔක්කොම දන්නවා මේ එක එක කර්ම කිච්ච ධම්ම නිබ්බාන අල්ලගත්ත කට්ටියට මොකද වෙලා තියෙන්නේ මැරිලා ගිහිල්ලා කොහෙද ඉපදෙන්නේ මට තේරම පේනවා නමුත් කවදාකවත් මම හිතන්නේ අනේ අහවලා පරමති මේ විදිහට වැඩි අදහසක් ඇති කරන්නේ නැති මං වාගේ නෙවෙයි මම නම් හොඳයි කියන හැඟීම කවදාකවත් මට එන්නේ නැහැ අන්න ඒකයි සරුවත් ගුණය පුළුවන් නම් ඒක දැක ගන්න ඒක දකින්න බෑ මේ කියන වාද වාද වශයෙන් දැනගෙන උපේක්ෂා ධර්මයට පත් වෙනවා. ඒසයි ඒ ධ්‍යාන උපේක්ෂාව හෝ එහෙම නැත්නම් Brahmacharya උපේක්ෂාව එක ධ්‍යානම තමයි. එහෙම නැත්නම් සංකාර උපේක්ෂා වගේ දෙයකට යන්නේ නැතුව එහා මට්ටමකට පයින්වයි කියන කමයි. මේ සත් ඉස්ලාම උපේක්ෂාව නිවනක්සේ සලකනවා. කන්ති පරමං තපෝති චිත්තා. නිබ්බාණං පරමං වදන්ති බුද්ධා. නමුත් එතනින් ගියාට පස්සේ 100%ක්ම සිද්ධිය අහඹුයි මොකද හේතුව එතෙන් ගියාට පස්සේ මේ සම්මේතාවයෙන් අකම්මේතාවයේ තේරුම් ගන්නවා කියන එක ඇත්තට මේ කම්මේ අකම්මේතාවයේ ඔපේ ඔය අදුගුණ තියානන්ද සරන්ති මතක් කරලා මතු කරලා දුන්න මිසක මොනම තනකවත් විස්තර වෙන්නේ නැති වචනයක්. ඒ දීපු මැදේ තමයි මම මේ බණ කවි ඉතිපත් කරේ තේරෙන්නේ එහෙම ගුණයක් තියෙන තමන්වත් ආඩම්බර වෙන්නේ. මේ වත්තුක්කං හේති නොකරම් වම් වේති නොවිතක්ක දක්වෝ අනසු සම්පජානෝ ප්‍රතිච්ඡතේ ගුණේ මතින්වත් කවදාකවත් මම උසස් කියලා කලකන්නේත් නෑ නොකරම් වම් වේති අනුන් නිදා කළ කලකන්නේත් නෑ නිසා ඒ ගුණය තමන්ගත් ලෝකෙකට කවදාකවත් බරක් වෙන්නේ ඒක සදාකාලිකව ලෝකෙ තියෙනවා අන්න ඒකට ගියාට පස්සේ කර්මලධාරි දිව්‍යන් වාසික සත්‍යෙ ඉක්මවනවා කෙලවරටපත් වෙනවා. තථා එහෙව් ගුණයකටපත් වෙන නිසා සර්වඥාන්සේ මතක් කරන්නේ මේ කියන ක්‍රමය දන්නවනේ ಗುಣ තේරම දිනු කරගෙන මේ ಗುಣ පිළිබඳව මේ කියන අල්පේච්ඡ භාවය ඇති කරාට පස්සේ සතාගත ගුණයට එන්න පුළුවන්. ආපුදාවේ තමයි ධර්මයේ දකින්නේ ආපුදාවේ තමයි බුදුන් දකින්නේ එහෙමනම් ඉතින් බුදු වෙලාම තමයි බුදුන් දකින්නේ වෙන්නේ. ඒ බුදු වීමටයි ආරාධනා. ඒක නිසා අපි මේ පෙන්වන දිට්ඨියම නිබ්බාන වාද දොස් කියන්න ගන්නව නෙවෙයි නමුත් ඒ වගේ තියෙන හොඳ නාරක මධ්‍යස්ථ දෙල වෙන පැති හොඳට තේරුම් ගන්න ඕනේ ඒව ඒව වශයෙන් ඒවට අමතර ගුණ ආරෝපණය කරන්නත් එපා නැති දොස් පවරන්නත් එපා ආනේ විදිහට කරනකොට වෙන මේ සෑම අඩුපාඩුවක්ම අපි ළඟ තියෙනවා ඒ අඩුපාඩු අඩුපාඩු වශයෙන් දැක ගැනීම තමයි බුදුන් දැකීම වෙන්නේ ධර්මයේ වෙන්නේ සංඥා බවටපත් වෙන්නේ ඒ සමේවයි තාමත්ම මධ්‍යස්ථව තේරුම් අරගෙන කෝකද ගත යුතු කෝකද හල යුතු කියන එක සරුවචනාංශය කියලා දෙන්නේ නැහැ සරුවත් යන කියන්නේ මෙන්න මම ඇති හැටිය පෙන්නනවා. මම Taman තෝරාගත්ත විදිහ තමයි තම Tamanගේ ගමන් පතේ සිද්ධ වෙන නිසා ඉස්හාමත්ම ප්‍රවේශමේ අපන්නකව මේ දේවල් වලට වෙන්න අරලා සතිය සම්පජන්‍ය කටයුතු කරනකොට පේනවා හරි භාවනා ක්‍රමයක තටමන් ඕනේ. ඒ ඉබේදි ගැරෙන්න පටන් ගන්නවා. තටමන තාක්කල් භාවනා වෙන්නේ නැහැ.